තේරුණා ස්වාමින් වහන්සේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ දැන් උද්දච්චයයි ඒකාග්‍රතාවයයි යෙදෙනවා එකට අර අකුසල අකුසල සිත්වලත් එතකොට ස්වාමින් වහන්සේ මේ අකුසල සමාධිය කියනකොට ඒක ටිකක් කියන තැන උද්දච්චය හුඟා අඩු වෙලා අර ඒකාග්‍රතාවය හුඟක් වැඩි වෙලා දැන් ඒකාග්‍රතාවය අඩු වෙලා උද්දච්චය වැඩි වෙනකොට ඒක උද්දච්ච සංපයුක්ත සිත කියලා හඳුන්වනවා. ඊට පස්සේ උද්දච්චය හොඳටම අඩු වෙලා ඒකාග්‍රතාවය වැඩි වෙනකොට ඒක අපි හඳුන්වනවා අකුසල සමාධියයි. එතකොට වඩා බලවත් ධර්මය තමයි ප්‍රකට වෙලා අර මනසේ ක්‍රියාකාරීත්වය හසුරුවන්නේ.